සතර පෙර නිමිති පේන්න සැලැස්සුවා කියන. පින්වතුනි දෙවිවරු තමයි નિયમિત කාලේ බලලා මේ සතර පෙර නිමිති පේන්න සැලැස්සුවේ. එදා මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් මේවා දකින්නකොට දැන් බලන්න මහල්ලෙක් දැක්ක වෙලාවේ දැන් අපිට සාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ සුද්ධෝදන රජුරුව මහලු වෙලා නැද්ද කියලා. නමුත් අපිට පේනවා සමහර වයෝවෘද්ධය එකපාරට දකින්නකොට අපිට හද කම්පා වෙනවා. බොහෝම වයසට ගිහිල්ලා සමහරවලට කුඩු ගැහිලා Tamanට වාරු නැතු එකතන මල මුට්ට කරගෙන වයසට ගිහිල්ලා දුක් විඳින කෙනෙක් දැක්කොත් එකපාරට ඔබට හිතෙන්න පුළුවන් අනේ මට නම් මෙච්චර දුක් විඳ විඳ ජීවත් වෙන්න ඕනේ නැහැ එහෙම අපි හිතනවා. එතකොට මේ වගේ බොහෝම වයසට ගිය කෙනෙක් දැක්ක වෙලාවේ අර කවුද කියලා ඇහුවා. චන්න ඇමතිය කියනවා මේ තමයි වයසට යන අය. අපිත් වයසට. එතකොට මම ඔබත් වයසට යනවා. එතකොට මගේ දෙමා ඥාතීන් ඒ සියලු දෙන රජ්ජුරු ඒ හැමෝමත් ඔබ ඔබත් වයසට යනවා කියන. එහෙමනම් වයසට යාමත් සමග ජීවිතේ තරුණකම අවසන් වෙනවා. මොකද්ද මේ ජීවිතය ඇති ප්‍රයෝජනේ කියලා අන්න හිතන්න පටන් ගත්තා. ඊළඟට ලෙඩ වෙච්ච කෙනෙක් දැක්කට පස්සේ අර විදිහටම විමසලා තේරුම් ගත්තා ලෙඩවීමත් සමග ජීවිතේ නිරෝගිකම අවසන් වෙලා යනවා. මරණයට පත්වෙච්ච කෙනෙක් ඔසවගෙන හඬා වැළපෙමින් පිරිස අරගෙන යනවා දැක්කට පස්සේ කල්පනා කරා මමත් මැරෙනවා මගේ මේ අමාත්‍යවරු මේ සියලු දෙනා චන්න ඇමතියා සුද්ධෝදන රජුරු මේ අයත් මරණයට පත් වෙනවා නම් අපි හැමෝම මැරෙනවා නම් මරණයත් එක්ක ජීවිතය අවසන් වෙනවා මොකද්ද මේ ජීවිතයේ තියෙන ප්‍රයෝජනේ වයසට යාමත් සමග තරුණකම ජීවිතෙන් අවසන් වෙනවා. ලෙඩවීමත් සමග නිරෝගීකම අවසන් වෙලා යනවා. මරණයත් සමග ජීවිතය අවසන් වෙලා යනවා. එහෙමනම් මේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් මේන් තොර විමුක්තියක් හොයාගත යුතුයි කියන සිතුවිල්ල උන්වහන්සේගේ හිතේ දූංකාර දෙන්න පටන් ගත්තා. මේ සිතුවිල්ල තුල ඉන්නේ නැති තමයි එදා ආයමත් ටික දින ගණනකට පස්සේ උයන්සිරි නරඹන්න යනකොට පැවිදිරුවක් දකින්න. බොහොම සාන්ත ඉරියව්වෙන් වැඩම කරන පැවිදිරුවක් දැක්කට පස්සේ මේ කවුද කියලා විමසලා විමුක්තියක් හොයාගෙන ගමන් කරන කෙනෙක් කියලා දැනගත්තට පස්සේ බොහොම සතුටක් ඇති වුණා. මමත් මේ ගමන යනවා කියන අදිෂ්ඨානෙන් එදා උයන්සිරි නරඹන්න ගිය වෙලාවේ තමයි දුවගෙන දුවගෙන ඇවිල්ලා රාජපුරුෂයෙක් පණවිඩයක් දෙනවා. ඒ පණවිඩේ තිබුණේ රාහුල පුතා ඉපදුනා කියන පණවිඩේ. ඒ පණවිඩේ වැටිච්ච වෙලාවෙම කනට වචනයක් හැටියට පිට වුණේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලේ ඉපදිලා බැඳීමක් ඇති වුණා නේද කියලා. මේ සියලු බැඳීම් අතහැරලා මේ සියලු සැප සම්පත් අතහැරලා විමුක්තිය කරා යන්න හිතපු ඒ හිතට යම් පසුබෑමක් ඇති වුණා ඒ වෙලාවේ රාහුල කුමාරයා ඉපදුනා කියලා දැනගත්ත වෙලාවේ බැඳීමක් ඇති වුණා නේද කියන වචනේ පිට වුණා. නමුත් එදා උන්වහන්සේ ගිහිල්ලා නිදා ගන්න ගියාට මේ ගැනමයි හිත හිතා හිටි. රාම්‍ය සුරම්‍ය සුබ මාලිගාවන් තුල උන්වහන්සේගේ හිත ඇලුන්නේ උන්වහන්සේට විමුක්තිය කරා යන සිතුවිල්ලමයි හිතට ඇති වුනේ. අද වගේ ඇසල පුන් පොහෝ දවසක උන්වහන්සේ මහා රාත්‍රී උන්වහන්සේ අවදි වෙලා බලනකොට තමන්ව සතුටු කරවන්න නැටුම් ගැයුම් දක්වපු නාට්‍යාංගනාව පිරිස කුණු කෙල පෙරාගෙන තැන් තැන්වල වැටිලා ඉන්න ආකාරය දකිනකොට තවත් ජීවිතය ගැන කම්පාවක් ඇති වුණා. උන්වහන්සේ දා පුංචි රාහුල පුතාව වඩා ගන්න ආසාවක් ඇති වුණත් උන්වහන්සේ කල්පනා කරා යසෝදරාවට අවදි වුණොත් මට මේ ගමන යන්න ලැබෙන්නේ නැහැ. මම මේ සියලු දෙනාව සසර දුකින් මුදවනවා කියන අදිෂ්ඨානයේ පිට එදා උන්වහන්සේ චන්න ඇමතිය සමග කන්ත කසු පිට නැගලා අබිනිෂ්ක්‍රමණය කරේ සියලු සැප සම්පත් රාජමාලිගා සියල්ල අතහැරලා අද වගේ ඇසල පුන් පොහෝ දවසක පින්වතුනි දේශනාවේ සඳහන් වෙනවා ඇසල පුන් පොහෝ දවසේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරනකොට දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා ප්‍රීතිගෝසා කරන්න පටන් ගත්තා. අන්න බෝසතාණන් වහන්සේ මහා වීරයන් වහන්සේ විමුක්තිය පිණිස නික්මුණා අබිනිෂ්ක්‍රමණය කරනවා කියලා දෙවියන් අහසේ ඉඳන් ප්‍රීතිගෝසා කරනවා. එදා චන්න ඇමතියා සමග කන්තක අසුපිට නැගලා උන්වහන්සේ අනෝමා නදී අසලට යනකම් බොහෝ දුරක් ගෙවාගෙන ගියා. අනෝමානදී අසලදී උන්වහන්සේ මේ කන්තක අසුපිටින් බැහැලා වම් අතින් තමන්ගේ කෙස් වැටි අල්ලගත්තා. කල්පනා කරා විමුක්තිය කරා යන කෙනෙකුට මේ කෙස් වැටිය සුදුසු නෑ. වම් අතින් කෙස් වැටි අල්ලගෙන දකුණු අතින් මගුල් කඩු අරගෙන අඟල් දෙකක ප්‍රමාණී කෙස් හිසේ ඉතුරුව තියෙද්දී උන්වහන්සේ කෙස් වැටිය කපා දැම්මා. මගුල් කඩුවෙන් කෙස් වැටිය කැපුවේ හිසේ අඟල් දෙකක කෙස් හිසේ ඉතුරුව තියෙද්දි. උන්වහන්සේ මේ කෙස් වැටිය කපනවත් සමගම උන්වහන්සේගේ හිසේ ඉතුරුව තිබ්බ කෙස් සියල්ල දකුණු ඇලයෙන් කර කැවිලා උන්වහන්සේගේ හිස මත මනාකොට පිහිටියා. අර කපපු කෙස් වැටිය කේශ ධාතුන් වහන්සේලා මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා අතේ තියාගෙන සත්‍ය ක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තේ විමුක්තිය ලැබිය හැකිනම් මේ කෙස් පොළවට නොවැටේවා අහසේම රැඳේවා කියන අදිෂ්ඨාණයෙන් අර කෙස් වැටිය අහසට විසි කරා. හරීම පුදුමයි. බෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨාණයෙන් මේ කෙස් වැටිය පාවෙලා ගිහින් යොදුනක් තරම් ඉහළ අහසේ රැඳුණා. දසදහසක් ලෝක ධාතු වලින් අහසේ පිරීලා ඉතිරිලා හිටපු දෙවියන් අතරින් සක්‍ර දෙවියෝ යොදුනක් තරම් විශාල රන් කරඬුවක් අතේ මවාගෙන මහා බෝසතාණන් වහන්සේගේ කෙස් වැටිය මේ කරඬුවේ තැම්පත් කරගෙන දෙවිවරු සාදුකාර දෙමින් තවතිසා දෙව්ලොවට අරගෙන ගියා මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා අරගෙන ගිහින් අද වගේ ඇසලපුන් පොහෝ දවසකයි උන්වහන්සේ වෙනුවෙන් ලෝකේ චෛත්‍යයක් මැව්වේ ඉස්සරලාම දිව්‍ය ලෝකේ සිළුමිණි මහා සෑය ඉන්ද්‍රනීල මාණික්‍යන්ගෙන් යුක්ත සිළුමිණි මහා සෑය තවතිසා දෙව්ලොව සක්‍ර දෙවියන් මවලා මහා බෝසතාණන් වහන්සේගේ අර කේශ ධාතුන් වහන්සේලා කෙස් වැටිය සිළුමිණි සෑය තැන්පත් කරා. පින්වතුනි එදා අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ උන්වහන්සේ කෙස් වැටිය කපල අහසට විසි කරපු වෙලාවේ ගටීකාර කියන බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් අරගෙන අහසින් ආවා. අටපිරිකරක් අරගෙන අහසින් ඇවිල්ලා උන්වහන්සේ ඉදිරියේ පෙනී ඉන්නකොට උන්වහන්සේ කල්පනා කරා මේ ඇඳගෙන ඉන්න රාජකීය සලුපිලි මේවා පැවිද්දෙකුට සුදුසු නෑ විමුක්තිය කරා යන කෙනෙකුට සුදුසු නෑ අර මගුල් කඩුවයි ආභරණ ටිකයි ගලවලා චන්න ඇමතියට දුන්න මේ ටික අරගෙන යන්න ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල ඉවත් කරලා ගටිකාර බ්‍රහ්ම දෙවියන් පූජා කරපු අටපිරිකර අරගෙන සිවුරු පිරිකර ඇඳගත්තා එදා උන්වහන්සේ පැවිදි රුවක් ඇති වෙන විදිහට අර සිවුරු පිරිකර ඇඳගෙන ඇඳගෙන හිටියේ ගිහි වස්ත්‍රයක ලතේ තියාගෙන පෙර විදිහටම සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තෙන් විමුක්තිය ලැබිය හැකි යන හැකිනම් දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් මිදවීමට හැකිනම් මේ ගිහි වස්ත්‍ර යුගල පොළවට නොඇටේවා අහසේ රැඳේවා කියන අදිෂ්ඨාණයෙන් අර ගිහි වස්ත්‍ර යුගලත් අහසට විසි කරා. යොදුනක් තරම් ඉහළ අහසට පාවෙලා ගිහින් අහසේ රැඳෙනකොට උන්වහන්සේ ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල අටපිරිකර පූජා කරපු ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවක් මවාගෙන මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල කරඬුවේ තැන්පත් කරගත්තා. බ්‍රහ්ම ලෝකේ දෙවිවරු සාදුකාර දෙමින් බඹලවට ගිහින් බඹලව චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සලුමිනි මහා සෑය. එතකොට පින්වතුනි දිව්‍ය ලෝකේ තියෙන සක්‍ර දෙවියන් මැව්වේ සිළුමිනි සෑය. මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කළා තමයි සිළුමිනි මහා සෑය දෙව්ලෝ මැව්වේ. බ්‍රහ්ම ලෝකේ මැව්වේ උන්වහන්සේ ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල තැම්පත් කරලා ගටිකාර බ්‍රහ්ම දෙවියන් විසින් අටපිරිකර පූජා කරලා මහා බෝසතාණන් වහන්සේ ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල අදිෂ්ඨාණයෙන් අහසට විසි කරාට පස්සේ මේ ගිහි වස්ත්‍ර යුගල කරඬුවක තියාගෙන බඹලවට ගිහින් බඹලවම අවපු චෛත්‍ය තමයි සලුමිනි මහා සෑය. සලුමිනි සෑය තුල මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල තැම්පත් කරා. එතකොට උන්වහන්සේ බුදු වෙන්නත් පෙර අද වගේ ඇසලපුන් පොහෝ දවසක අබිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ තමයි උන්වහන්සේ වෙනුවෙන් දෙව්ලොව සිළුමිණි මහා සෑයත් බඹලොව සළුමිණි මහා සෑයත් දෙවියන් බ්‍රහ්මයන් නිර්මාණය කරගෙන දෙව් බඹුන් උන්වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කරන්න පටන් ගත්තේ බුදු වෙන්නත් පෙරයි. පින්වතුනි උන්වහන්සේ එදා චන්න ඇමතියට මේ ආභරණ මේවා සියල්ල බාර දීලා මගුල් කඩුවයි. උන්වහන්සේ අනෝමා නදියෙන් ඈතර වෙලා විමුක්තිය හොයාගෙන මහා වනාන්තරයට වැඩම කරනකොට ඒ දිහා බලාගෙන හිටපු මේ කන්ත කස්සය පවා පාරමී පුරාගෙන ආපු කෙනෙක්. පසු කාලීනව කන්තක දිව්‍ය පුත්‍රයා හැටියට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බණහලා සෝවාන් වෙනවා. ඒක තියෙනවා දේවතා සංයුත්තේ සංයුක්ත නිකායේ කන්තක දෙවියන් ගැන දේශනාවක්. ඒ වගේම විමාන වත්වයේ තියෙන කන්තක දිව්‍ය විමානයේ කන්තක දිව්‍ය පුත්‍රයා ගැන. මේ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා බොහොම ලස්සනට කියනවා ඔබ වහන්සේ වේදා කන්තක අස්වැය හැටියට මමයි මගේ පිට උඩ තියාගෙන අබිනිෂ්ක්‍රමණය කෙරෙව්වේ. මේ විස්තර බොහොම ලස්සනට කියලා වන්දනා කරලා දෙව්ලොවට යනවා ධර්මය අහලා සෝවාන් ඵලයටපත් වෙනවා. පින්වතුනි එදා උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා අනෝමා නදියෙන් එතර වෙලා යනකොට නොපෙනී යනකම් බලාගෙන හිටපු මේ කාන්ත කස්සයට දරා ගන්න බැරුව එහෙම මරණයටපත් වෙලා ඇදගෙන වැටිලා නිින්දෙන් පිබිදියා වගේ දෙව්ලෝ පහළ වුණා කාන්තක දෙවියන් හැටියට. උන්වහන්සේ මහා වනාන්තරයට ගිහිල්ලා ඒ වෙලාවේ හොයන්න පටන් ගත්තා විමුක්තියක් පිණිස උපදෙස් දෙන සාස්ෘවරු ලෝකේ ඉන්නවද කියලා. එහෙම හොයාගෙන යනකොට ආරංචි වුණා ආලාර කාලා. පින්වතුනි මුලින්ම කරේ පැවිදි වෙලා පළවෙනි සතියම අනුපිය කියන අඹවනේ විමුක්තිසුවේ මිදමින් වැඩ හිටියා. උන්වහන්සේ ඉස්සල්ලාම පැවිදිසුවේ විමුක්තියටපත් වෙන්න පෙර පැවිදි වෙලා අබිනිෂ්ක්‍රමණය කරලා මහා වනාන්තරයේට මේ ආභරණ ඉවත් කරලා සිවුරක් දරාගෙන අඹ වනයේට ගියාට පස්සේ අනුපිය අඹ වනයේට බොහෝම සැපයක් උන්වහන්සේට දැනුණා. මාලිගාවල් වල ආරක්ෂකයෝ ඇතුව ඒ ගෙවපු ජීවිතයට වඩා මොනතරම් සැහැල්ලු ජීවිතයක්ද මේ පැවිදි ජීවිතේ. පැවිදි සුවේ විඳිමින් සතියක් අනුපිය අඹ වනයේ වැඩ හිටියා. ඊට පස්සේ තමයි විමුක්තිය කරා යන ගුරුවරු ගැන හොයන්න පටන් ගන්නකොට ආලාර කාලාම ගැන දැනගත්තා. උන්වහන්සේ ගියා මේ ආලාර කාලාම හම්බෙන්න. ගිහිල්ලා පොඩි වෙලාවක් සාකච්ඡා කරනකොට ආලාර කාලාම කියලා දුන්නා මම මෙන්න මේ වගේ ධානයක් ගැන තමයි මගේ ශිෂ්‍යයන්ට උපදෙස් දෙන්නේ. ඒ ධ්‍යානයේ ගැන ඒ භාවනා වඩන ආකාරය ගැන දැනගෙන ඉගෙන ගත්ත බෝසතාණන් වහන්සේ එතනින් ඉවත් වෙලා විවේක තැනකින් වාඩි වෙලා භාවනා කරලා සුළු වේලාවකින්ම ඒ ධ්‍යානෙ උපදවා ගත්තා. උපදවාගෙන ගිහින් අහනවා ආලාර කාලාමගේ මීට වඩා එහා දෙයක් ඔබ උගන්වන්නේ නැද්ද? අනේ මම දන්නෙත් ඔච්චරයි කියෝ. මගේ ශිෂ්‍යයන්ට මං කියලා දෙන්නෙත් ඔච්චරයි. ඔබ මහා පුදුම කෙනෙක්. මේ තරම් සුළු වේලාවක් තුල මම මේ උගන්වන දේ ඔබ සාක්ෂාත් කරගත්තා. එහෙමනම් අපි මේ ශිෂ්‍ය පිරිස දෙකට බෙදාගෙන මේ අයට උගන්වමු. උන්වහන්සේ කැමති උන්නේ උන්වහන්සේ ඊතන අතහැරලා විමුක්තිය හොයාගෙන යනකොට රාම